ඒක හොඳට හිතන්නට ඕනේ. ඉතින් ඒක නිසා මේ ඔය වේදනාව පිළිබඳව අපි බලන්නට ඕනේ මේ පැහැදිලි කරපු බුදුරණවහන්සේ විග්‍රහයටම පමණක් ගිහිල්ලා. ඊළඟට ඒ ඒ කරුණොත් එක්ක හොඳට තේරුම් අරගෙන අපි මේ හැම බුද්ධ වචනයක් බලන්නට ඕනේ. නැත්නම් අපට සමාධි භාවනා සූත්‍රය බලපු ගමන් තේන්නේ පුතඥයාට සකස් වෙන ඉතින් පුතඥයාට සකස් වෙන ආකාරය හම්බ වෙනවා නම් එයා ආර්යයිනේ පුතඥ කියන්නේ කොහෙද අනික සක්කාය කියන එක නෙමෙයි සක්කාය කියන එක හම්බ වෙනවා නම් හම්බ වෙලා නේද පුතඥ කියන්නේ කොහෙද එනිසා මේ සක්කාය පංච පරස්කන්ධය නැත්නම් රූපණය විදීම හඳුනා ගැනීම සකසීම දැන ගැනීම අභිනන්දති කියනකොට අභිවදති කියනකොට අජ්ජවසිතබ්බි මේ කියන කාරණා ටික පැහැදිලි වෙන්න ඉතින් මේ කරුණු ටිකම එහෙනම් හම්බෙන්නට ඕනේනේ. දැන් ඔය අද අපි ගොඩක් කාලවට මේ කතා කරන්නේ බුදුරන් වහන්සේ පැහැදිලි කරනවනේ සබ්බාසව සූත්‍රයේ යෝනිසෝ මනසිකාරේ කළ යුත්ත කරන්න ඕනේ නොකළ යුත්ත කියන්නේ හිතන්න ඕන විදිහ නොහිතන්න ඕන විදිහක් පැහැදිලි කරනවානේ. ආශ්‍රව වැඩෙන ආශ්‍රව ප්‍රහාණය වෙන ක්‍රම දෙකකින් අපට ආශ්‍රව කියන මොන වචනයක් අපට ඇහුණත් හොඳට හිතලා බලන්න. අපට ඒ වගේ වචන ඇහෙනකොට අපට මතක් වෙන්නේ අර පුත්‍ජන කෝණයට හම්බ වෙන සමාජයේ සම්මත වැරදි කියන එක පමණක් නෙවෙයිද කියලා. සමාජයේ සම්මත වැරදි කියනවනේ කාමුක බව, දේශී බව. ඕක විතරයි නේද හම්බ වෙන්නේ. අර නරක වචන කියනකොට කියන්නේ නරක කියලා කියන්නේ බන්ධනීය වෙන වචන කියනකොට. ඇයි මේ ආශ්‍රව වැඩෙනවා කියන කාරණාව අවිජ්ජාශ්‍රව භවආශ්‍රව කාමාශ්‍රව මේ තුනම එක හිතන්න බැරි. කාමයේ වර්ධනය නොවෙන්න පුළුවන්. හැබැයි අවිජ්ජාශ්‍රව භවආශ්‍රව එතකොට අපි හිතන ක්‍රමේ අපි කල්පනා කරන ක්‍රමේ බලන්නට ඕනේ අවිජ්ජාශ්‍රව දුරු වෙන ක්‍රමේද භවශ්‍රව දුරු වෙන ක්‍රමේද කියලා. අන්නේ විදිහ කල්පනාවක් යෙදෙන්නට ඕනේ. බුදුරණවහන්සේගේ ධර්මික. අපි හිතමු අපි කල්පනා කරන ක්‍රමයට එක්ක තණ්හාව හම්බෙනවා කියලා. අපිට අපි කල්පනා කරන ක්‍රමයත් එක්ක උපාදානය හම්බ වෙනවා කියලා. තණ්හාව හම්බ වෙනවා උපාදානය හම්බ වෙනවා කියන්නේ අඥානකම ඇතිවීමක්ද ඥානය ඇතිවීමක්ද? තණ්හාව හම්බ වෙනවා කියන්නේ අඥානකම නෙමෙයිද ප්‍රත්‍යක්ෂය? උපාදානය හම්බ වෙනවා කියනකොට අඥානකම නෙමෙයිද ප්‍රත්‍යක්ෂය මේ දැනුමින් ගත්තා ප්‍රත්‍යක්ෂය කියන්නේ ප්‍රත්‍යක්ෂයක අවිජ්ජාශ්‍රව නෙමේද වැඩෙන්නේ. තණ්හාව උපාදාන හම්බෙනවා කියන කාරණාව තුළදීම පැවැත්ම කියන ආශ්‍රවයක් නෙමේද නිර්වචනය වෙන්නේ. එතකොට ඒ කල්පනා කරන ක්‍රමේදී හම්බ වෙනවා නම් අවිජ්ජාශ්‍රව බවාශ්‍රව වැඩිවීමක් සිදු වෙනවද ප්‍රහාණයමක් සිදු වෙනවද අවිජ්ජාශ්‍රව බවාශ්‍රව වැඩිවීමක් සිදු වෙනවා ප්‍රහාණයමක් සිදුවන්නේ නැහැ එතකොට අර කල්පනා කරන ක්‍රමේ පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනව නේද? එහෙනම් කල්පනා කරන ක්‍රමේ ප්‍රශ්නේ නොවන විදිහට කල්පනාවට යන්නට නම් අර සත්‍යවාදී කිනාට විචක්ෂණශීලී බව කියන එක ඉස්මතු වෙලා එන්නට ඕනේ. එතකොට යාට මේ හැම කාරණාවක්ම ඉගෙන ගනිද්දී එයාගේ කෝණය එයාගේ ස්වභාවය හිතන්න ඕනේ කියන කාරණාවක් හම්බ වීම. හිතන්න ඕන විදිහට විග්‍රහයක් හම්බ වීම. ගණන් හදන්න කැමැත්තක් තියෙන කෙනාට ඕනකම තියෙන්නේ ගාන යුත්තරේ නෙමෙයි ගානක්. හිතන්න ගයක් ඕනේ. හිතන්න ගාන හදන්න. අන්නේ වගේ තමයි සත්‍යවාදී නම් එයාට කල්පනා කරන්නට හොයන්නට හම්බෙන්නට ඕන. යෝනිස මනසිකාරය උපදන විදිහට හම්බෙන්නට ඕන. දැන් බලන්නකො අපි මේ කතා කරපු වේදනාව සහ තණ්හාව කියන කරුණු ඔස්සේ. අපට හැම වෙලෙම ඉස්මතු වෙලා එන්නේ ආ මේකයිනේ මේ තණ්හාව කියන්නේ කියලාද? තණ්හා බුදුරන් වහන්සේ විග්‍රහ කරපු ක්‍රමයක් එක්ක. උපාදානය බුදුරන් වහන්සේ විග්‍රහ කරපු ක්‍රමයක් එක්ක. කල්පනා කරන්නට ඉඩක් දෙන්නේ. හොඳට හිතලා බලන්න. කල්පනා කරන්න හිත. ඉඩක්. ඉතින් කල්පනා කරන්න ඉඩක් හම්බ වෙන